වූ ධර්මයෙන් ලබන පිළිසරණ හැර වෙන සරණක් පින්වත්නි ඇත්තේ නැහැ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන රත්න අතරින් ධර්ම රත්නයේ සඳහන් වෙන කාරණාවන් පිළිබඳවයි අද දවසේ විමසා ගන්න සූදානම් වෙන්නේ. ඒ ධර්ම රත්නයන් අතරින් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ තථාගත ශ්‍රී සද්ධර්මය තුල අද දක්වාම පැවතගෙන එන්න අපිට කියව ගන්න අසන්න ශ්‍රවණය කරගන්න ලැබිලා තියෙන්නේ ඒ උතුම් මහා සංඝරත්නයේ කැපකිරීම නිසා තථාගතයන් වහන්සේ පිරිණිවීමෙන් අනතුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සංඝායනා මගින් පැවතගෙන ආපු ඒ උතුම් වූ ධර්මය. ඉනිසා මේ ධර්මය පින්වත්නි කියවනවා නම් ශ්‍රවණය කරගන්නවා නම් මහත් වූ ආනිසංසයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ වදාළ ඒ සැනසීම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ අපි ශ්‍රවණය කරගන්නේ උතුම් වූ ධර්මයයි. තථාගතයන් වහන්සේ විවිධ විවිධ පුද්ගලයන් සඳහා විවිධාකාරයෙන් ධර්ම කාරණාවන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාවන් අතරින් ඒ දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය අංගුත්තර කුද්දකා සංයුත්තාදී ඒ නිකායන් අතරින් මජ්ක්‍ධිම නිකාය අසුරු කරගෙන බොහෝ දින ගණනක් ඉඳන් මේ සූත්‍ර දේශනාවන් මේ පින්වත් අය ශ්‍රවණය කරගන්නවා. ඉතින් අද දවසේත් මජ්ක්‍ධිම නිකාය අසුරු කරගෙන සිද්ධ කරගන්න ලැබෙන ශ්‍රවණය කරගන්න ලැබෙන සාකච්ඡා කරන සූත දේශනාවක්. ඉතින් මේ සූත දේශනාව තුලිනුත් අපිට තථාගතයන් වහන්සේගේ ගුණයන් පිළිබඳව දැනගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ගුණයන් අතරින් අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයන් අතරින් ඒ උතුම් වූ ගුණයක් වන අනුත්තර පුරුෂ ධම්ම සාරතේ ගුණය පවා මේ දේශනාවන් තුලින් අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ උතුමන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අනන්ත දුක් විඳලා මේ බුද්ධත්වයේ වෙනුවෙන් ඒ අපි කෙරෙහි තිබුණ කරුණාව නිසා මේ ලෝක සත්‍යය කෙරෙහි තිබුණ කරුණාව නිසාම ඒ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වුණා. ඉතින් මේ දුක් විඳේ බුද්ධත්වයේ උදෙසා අපට මේ ධර්මය දේශනා කරලා ශ්‍රවණය කරලා අපිට මේ ධර්මය පින්වත්නි දැනගෙන අවබෝධ කරගන්න පුළුවන් ආකාරයට තථාගතයන් වහන්සේ සංසාර ජීවිතය අනන්ත අප්‍රමාණ දුක් මහන්සි වෙවි ලබාගත්තු পদවියක් බුද්ධත්වයේ කියන්නේ. ඉතින් මේ තථාගතයන් වහන්සේ සර්වඥයි සර්වඥ වූ තථාගතයන් වහන්සේගේ ගුණයන් අනන්තයි අප්‍රමාණයි ප්‍රමාණ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් මේ ගුණයන් අතරින් ඒ උතුම් වූ ගුණයක් වන අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණය පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් පවා අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ දමණය කරන පුරුෂයන් දමණය කිරීමෙන් අතරින් උතුම් තනයි පැවතෙන්නේ. අනුත්තර වූ පුරිස ධම්ම සාරිතී ගුණයෙන්. ඉතින් බොහෝ මේ ලෝක සත්‍යයා අතරින් එක් එක් සත්‍යෝ එක් එක් විදිහේ විවිධාකාරයේ දෘෂ්ටීන් ඇති කරගෙන ඉන්නවා. සමහර අය බොහෝම ප්‍රචණ්ඩයි. සමහර අය දරුණුයි. සමහර අය පංචකාමයන් වලින්ම නිරත වෙලා ඒවා ඔස්සේම ඒවම මහත් වූ සෝයක් යැයි හිතාගෙන හිටපු අය හිටියා. ඒ වගේම මෝඩයෙන් මුලාවෙන් අවිද්‍යාසහගතව කටයුතු කරලා ඒ දෘෂ්ටියෙන් එල්බගෙන ඉන්න අය හිටියා. ඒ වගේ පින්නාත්නි තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයන් ඒ ආකාරයකට මෙල්ල කරා. කුමන ආකාරයටද? සමහර අයට වැරදි ප්‍රතිහාරය පාන්න සිද්ධ වුණා. ඒ සමහර අයට පින්වත්නි දේශනා පාතිහාරයෙන් තථාගතයන් වහන්සේ විශේෂයෙන් අනුදැන වදාළේ මේ දේශනාව තුළින් අනුශාසනාව තුළින් ඒ අය দমনය කරා. කලාතුරකින් තමයි තථාගතයන් වහන්සේ අඟුලිමාලාදී ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඒ උත්තමයන් দমনය කරේ පින්නාත්මේ ප්‍රචණ්ඩ ස්වභාවයකට පත් වෙලා හිටපු ඒ අය පවා අවි ආයුධ වලින් නෙවෙයි දනුමුගුරු වගරගෙන නෙවෙයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව තුළින් ඒ උතුමන් මෙල්ල කරන්න යෙදුනා. ඒ නිසා උතුම් tattweට පත් කරේ තථාගතයන් වහන්සේ. අනුත්තර පුරිස ධම්ම සාරිතේ ගුණයෙන් යුක්ත වෙනවා. ඒ වගේම පින්වත්නි සමහර අය හිටියා මාන්න අධිකව බොහෝම උඩඟු භාවයට පත් වෙලා හිටපු පිරිස් හිටියා. ඒ බව මේ පින්නත් අය අහලා ඇති. බොහෝ බ්‍රාහ්මණ අය තුල මේ වගේ මාන්නයක් තිබුණා. තමන් උසස්යයි සම්මත කරගෙන ඒ අය විවිධාකාරයේ දුස්තරිතකම් වල නිරත වුණා. ඉතින් ඒ බව පින්නත් අය මේ දේශනාව තුලිනොත් ශ්‍රවණය කරගන්න දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධ ජීවිතය තුළ ඒ ඒ අය මෙල්ල කරපු විදිය මේ පින්වත් අය අහලා සමහරක් විට අග්ගික බාරද්වාජ කියන බමුණ වසල වාදයෙන් තථාගතයන් වහන්සේට දෝෂාරෝපණය කරන්න යෙදුනා. ඉතින් ඒ වෙලේ තථාගතයන් වහන්සේ වසල කරන ධර්මයන් මොනාද කියලා විමසලා ඒ දේශනාව සිද්ධ කරාට පස්සේ දමණය වුණා. ඒ වගේම අක්කෝසක බාරද්දාජ කියන බමුණත් භාගතුන් වහන්සේට පරුස වචනෙන් දෝෂාරෝපණය කරන්නට යෙදුනා. ඉතින් ඒ වෙලේ තථාගතයන් වහන්සේ ඒ දේවල් ආපසු යම්සි කෙනෙක් තමන්ගේ ආහාර යම්සි කෙනෙකුට සාකස් කරලා තියෙනවට පස්සේ ඒ අය ආහාර අරගත්තේ නැත්නම් ඒවා ඔබට අයිති වෙනව නේද කියලා තථාගතයන් වහන්සේ විමසලා ඒ කරපු දෝෂාරෝපණ ඔබම බාරගන්නේ කියලා මෛත්‍රිය සහගත දේශයෙන් නිදහස් වීමේ ආනිසංශ ඇතුළත් විදිහේ තථාගතයන් වහන්සේ බමුණන්ට පවා ධර්මයේ දේශනා කරලා එයාව দমনය කරගත්තා. ඉතින් ඒ වගේ බුද්ධ ජීවිතය තුළ පින්වන්දි තථාගතයන් වහන්සේ බොහෝ අයට පිහිට වුණු ආකාරයේ විවිධාකාරයෙන් පිහිට වුණ බව මේ බුදු ගුණය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේගේ දේශනාව තුලින් දමණය වූ ආකාරය මේ සූත දේශනාව තුළින් අපිට වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එකල ඉන්දියාව තුළ මේ බ්‍රාහ්මණ නැමැති බමුණු සමාජය ආරම්භුණ විදිය විමසා ගත්තොත් එහෙම අග්ගඤ්ඤාදී සූත දේශනාවන් වල මේ ලෝකේ ආරම්භ වෙච්ච ආකාරය සඳහන් කරලා තියෙනවා තථාගතයන් වහන්සේ. ඉතින් ඒ තුලිනුත් වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ කාලයේ පින්වත්නි ඒ රක්ම ලෝකයෙන් ඒ පැමිණිච්චි ඒ දේව පිරිස මේ රස පොළ ආහාර කරගන්න පස්සේ ඒ දේව භාවය බ්‍රහ්ම භාවය අතුරුදහන් වුණා ඒ ආලෝකමත් භාවය පිරිහුණා ටික ටික කෙමෙන් කෙමෙන් ඒ සත්‍යය තුල තණ්හා වැඩි වෙන්න ගත්තා ඒ තණ්හා වැඩි වීමත් එක්ක ඒ අයට සිද්ධ වුණේ පින්වත්නි ටික ටික ටික ටික නොඑක ආකාරයේ පිරිහීම් වලට භාජනය වෙන්න සිද්ධ වුණා ආන් ඒ නිසා කල් යාමේදී රස පොරව ආහාර කරගත්තේ මිනිසු පසුව සහල් විදිහට ඒ දේවල් පිසමින් ආහාර කරගන්න සිද්ධ වුණා මේ විදිහට ටිකෙන් ටිකෙන් ඒ විදිහ වෙනස් උනේ ඒ මිනිස්යාගේ පින්වත්නි තණ්හා වැඩි වෙච්ච නිසා ඉතින් මෙසේ තණ්හා වැඩි වීමත් එක්ක එයාට නායක කෙනෙක් අවශ්‍ය වුණා රාජ්‍යයක් අවශ්‍ය වුණා. ඉතින් එයා සම්මත කරගත්තා. රජ කෙනෙක් සම්මත කරගත්තා. අන්න එතනින් ආරම්භ වෙනවා මේ ශස්ත්‍රීය කියන ඒ ඒ කුලය ඒ ශස්ත්‍රීය නැමැති වර්ණය ආරම්භ වෙනවා දැන් ශස්ත්‍රීය කියන ඒ රජාපත් කරගත්තා ඒ වගේම සමහරක් අය පින්නත්නි නොඑක ආකාරයේ දුස්චරිතකම් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා ඒ වගේ අත මිදෙන්න ඕනේ කියලා හිතාගෙන ඒ අය සමහරක් අය වනගත වුණා. ඒ අය ධාන කරන්න ගත්තා. ඒ අය හැඳුන්වනවා බ්‍රාහ්මණ කියලා. ඉතින් තවත් පිරිසක් ඉන්නාත්නි එසේ නොකර වෙලෙහෙන්දාම් වලින් ගව පාලන ආදී දේවල් සිද්ධ කරමින් ජීවත් වුණා. ඒ අය සඳහන් කරා ඒ අය වෛශ්‍ය කියන ගණයට ඇතුළත් වුණා. ඉතින් දහම පොත්වල සඳහන් වෙලා තියෙනවා ධම්ම සාහිත්‍ය තුල සමහර පොත්වල සඳහන් වෙලා තියෙනවා ඒ ඉන්දියාව තුල පින්වත් ಭಾರತයේ පිරිසක් ආක්‍රමණය කරන්න යෙදුනා. ඒ ආර්යයන් නැමැති පිරිසක් ආක්‍රමණය කරන්න යෙදුනානේ. ඉතින් ඒ ආර්යයන් ඒ පිරිස එකල ඉන්දියාව තුල ආර්ය නැමැති ජාතීන් ආක්‍රමණය කිරීමත් එක්ක එයාට ಭಾರತೀಯ තුල පින්වත්නි ඒ හිටපු ඒ පිරිස ඉන්දියාවේ මුල් පදිංචි කරුවන් පිරිස ඒ ಭಾರತೀಯ ආක්‍රමණය කරන්න යෙදීමත් එක්ක ආර්යයන් විසින් ආර්යයන් ඒ જાතියින්ම පහත් හැටියට සලකන් යෙදුනා. මුල් පදිංචිකරුවන් වන ඒ පිරිස ඉන්දියාවේ මුල් පදිංචිකරුවන් පහත්යයි සම්මත කරගන්න යෙදුනේ. ඒ අය අර ආක්‍රමණ ආර්යයන් එළවා දැමීම සඳහා බොහෝ අය ඒ දේව ඒ අය එළවීම සඳහා කටයුතු කරන්න යෙදුනා. ඒ සතන් වැදීම නිසාම ඒ අය පහත් කොට සැලකුවා. ආර්යයන් ඒ අය පහත් කොට සැලකුවා. ඒ සැලකීමට හේතුනේ ඒ අය රෞද්‍ර නිසා, දරුණු නිසා, ඒ නිසා ඒ ආර්යයන් විසින් ඒ කටයුතු වල නිරත වුණා නොඑක් විදිහේ කටයුතු වල නිරත වුණා සමහර පිරිස් ඒ බ්‍රාහ්මණ හැටියට ඒ තමන්ගේ ජීවිතය ගත කරන්න දුනා සමහර අය වෙළෙන හෙළඳාම් ගව පාලන ආදී යෙදෙන්න යෙදුනා රාජ්‍ය පාලනයේ යෙදෙන්න යෙදුනා ඉතින් මේ අය බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය වශයෙන් සලකන්න යෙදුනා ඒ අය ඒ වගේම ඒ මුල් පදිංචි කරුවන් වන ඒ ಭಾರತයේ තුල හිටපු ඒ කළු ජාතික ඒ පිරිස සුද්‍ර හැටියට සලකන් දෙදුනා. පහත්යයි සම්මත කරගන්න දෙදුනා. ඒ ඒ ඒ දිසිදුවීම නිසා පින්වත්නි කුමද්ද සිද්ධ වුනේ මේ මේ වර්ණ ભેදය මුලින්ම ඇති වෙලා තියෙන්නේ වර්ණ ભેදය කළු සුදු කියන ભેදය ඇති වුණා මේ කළු සුදු ભેදයත් එක තමයි මේ කුල ભેදය ආරම්භ වුනේ ඉතින් මේ විදිහට මේ ඉන්දියාව තුළ ಭಾರತයේ තුළ සකස් වුණ මේ කුල ભેදයේ දී මුල් කාලීනව බ්‍රාහ්මණයන් තුල බමුණන් තුල බොහෝම ಗುಣධර්ම තිබුණා. තථාගතයන් වහන්සේ සූත දේශනාවන් වල සඳහන් කරලා තියෙනවා. එක් එක් සූත දේශනාවන් වල සඳහන් කරලා තියෙනවා මුල් සමයේදී බ්‍රාහ්මණයන්ගේ මුල් සමයේදී අතීතයේ හිටපු බ්‍රාහ්මණයන් ද වර්තමානයේ තථාගතයන් වහන්සේ පහළ වෙලා ඉන්න සමයේ ඉන්න බ්‍රාහ්මණයන්ව එක්ක සංසන්දනය කරලා තියෙනවා. සංසන්දනය කරලා මුල් කාලයේ බ්‍රහ්මණන් තිබුල අතර තිබුණ ಗುಣධර්ම අද කාලේ සුනකයන් ගාව තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේ වර්තමානයේ ඉන්න බමුණන් සුනකයන්ටත් වඩා පහත් තත්වයට ඇද දැමුවා. ඒකට හේතුව පින්නත් මේ බමුණන් තුළ තිබුණ අධික මානය නිසා. ඒ අධික මානය නැති කිරීම සඳහායි තථාගතයන් වහන්සේ එසේ විවිධාකාරයට එයාට කරුණු පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් එකල ඒ බමුණු සමාජයේ තුල ඒ අය උසස්යයි සම්මත කරගෙන තිබුණා. ඒ එක් එක් බමුණන් තුල ඒ උසස්යයි සම්මත කරගත්ත ස්වභාවය. ඉතින් අතීතයේ හිටපු බමුණන් තුල ඒ බොහෝ ಗುಣධර්ම තිබුණා. ඒ අය සීලයක් ආරක්ෂා කරගන්න දුනා, මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරගන්න ඕනේ කියන අදහස තිබුණා. නමුත් නිවැරදි අනුශාසනාවක් ලැබුණේ නැහැ. ඉතින් එහෙම කාලයක් ඒ අය පැවතුණා. ඒ අය බොහොම සරල ජීවිතයක් ගත කරේ. ඇඳුම් පැළඳුමින් පවා එවාගෙම කාම ලෝකයෙන් නිදහස් වෙන්න ඒ අය කටයුතු කරා. නමුත් වර්තමානයේ තුල ඒ කියන්නේ භාගතුන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙච්ච ඒ සමය තුල තිබුණ ඒ බමුණන් බොහෝම පිරිහිලා සිටි ඒ අය බොහෝ සංනිදී මිල මුදල් ආදිය පරිහරණය කරා. ඒ වගේම ලෞකික වශයෙන් ඒ කටයුතු සිද්ධ කරගන්න යෙදුනා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ එකල තිබුණ ඒ බමුණන් තුල තිබුණ ගුණධර්මයන් අද කාලේ තියෙන්නේ සුනකයන් ගාව කියලා. ඉතින් සුනකයන් වර්තමානයේ ඒ සුනකයන් වගේ කියන ಗುಣධර්මයවත් බමුණන් තුල දකින්න ලැත්තේ නැහැ කියලයි තථාගතයන් වහන්සේ සඳහන් කරන්න තියදුනේ. ඉතින් ඒ කාරණාවන් වලින් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා තථාගතයන් වහන්සේ ඒ නොඑක් විදිහේ ඒ මාන අධික පුද්ගලයන් මෙල්ල කරගත්තු විදිය, ඉක්මවාගත්තු විදිය, দমনය කරගත්තු විදිය. ඉතින් ඒ විදිහේ ඒ පැරණි ඒ බමුණු සමාජය තුල නොඑක් විදිය දෘෂ්ටීන් තිබුණා. ඒ අය හිතන් හිටියේ මේ ලෝකය මවලා තියෙන බ්‍රහ්මෙක් කියලා සමහර බමුණු හිටියා බොහෝම මාන්නෙන් අධිකව සෝන දණ්ඩ කියන බමුණා මේ පින්නත් අය අහලා ඇති ඒ ඒ බොහෝ බමුණන්ට ආචාර්යවරේ සෝන දණ්ඩ කියන බ්‍රාහ්මණයා. ඉතින් මේ බමුණා එක වෙලාවක තථාගතයන් වහන්සේ දකින්නට එනවා. දකින්නට ඇවිල්ලා තථාගතයන් වහන්සේ ඉදිරියේ දී තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණ ආචාර්යවරයාගේ හිත දැනගෙනයි තථාගතයන් වහන්සේ විමසන්නේ. මේ බ්‍රාහ්මණයා පින්වත්නි ගෙන් භාගතුන් වහන්සේ විමසනවා බ්‍රාහ්මණයෙක් වෙන්න මොනවද අවශ්‍ය කරන කාරණා කියලා. ඉතින් මේ සෝනදන්න බ්‍රාහ්මණයා ඒක බොහොම පහසු ප්‍රශ්නයක් නිසා පිළිතුරු බොහොම සතුටින් ලබලා දෙනවා. කාරණා පහක් අදාළයි බමුණෙක් වෙන්න කියලා. සත්මුතු පරම්පරාවෙන් පිරිසුදු වෙන්න ඕනේ මව්පිය පාර්ශවයෙන් පිරිසුදු භාවයක් තියෙන්නට ඕනේ කියලා. ඒ වගේම ත්‍රිවේදයේ පරතරයට ගියපු කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම වර්ණ සම්පත්තිය බොහොම දැකුම් කළු රූප ස්වභාවයක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම සීලය සහ ප්‍රඥාව කියන දේ අවශ්‍යයි කියලා මේ කාරණා පහක් දේශ සඳහන් කරන්න තිබුණා. තථාගතයන් වහන්සේ විමසනවා නැවත සෝනදන්න බ්‍රාහ්මණයාගෙන් මේ බ්‍රාහ්මණ ආචාර්යවරයාගෙන් බොහෝ බොහෝ බ්‍රාහ්මණ පිරිසක් එක්ක තමයි තථාගතයන් වහන්සේ හමු වීමට ගියේ. ඒ වෙලේ තථාගතයන් වහන්සේ සඳහන් කරනවා මේ කාරණාවන එකක් අඩුව බ්‍රාහ්මණයෙක්යි සම්මත කරගන්න පුළුවන්ද කියලා. මේ සෝනදන්න බ්‍රාහ්මණය සඳහන් කරනවා තථාගතයන් වහන්සේට වර්ණ සම්පත්තිය ඒ වගේම ಜಾති ස්වභාවය සත්මුඛ પરම්පරාවෙන් ඒක අවශ්‍ය නැහැ කියලා. මෙහෙම භාගතුන් වහන්සේ අහනවා කාරණා හතරක් කාරණා තුනක් නැතුව පුළුවන්කමක් තියනවාද කියලා. මෙහෙම එක් එක් අඩු කරාට පස්සේ තථාගතයන් වහන්සේ ඒ සඳහන් කරන හැම කාරණයකටම පුළුවන් කියලයි මේ බමුණා සෝනදාන බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේට සඳහන් කරන්න තිබුණේ. අවසානයේ හිතන හිටපු බ්‍රාහ්මණ පිළි සඳහන් කරන්න තිබුණා. මේ ත්‍රිවේදී අවශ්‍ය නැහැ. ත්‍රිවේදී අසල දැනුමක් අවශ්‍ය නැහැ කියන කාරණයෙන් යම කියනවා නම් ඒ කෙනා සුද්ධ හැටියට සලකනවා කියලා බොහෝ අය මේ බ්‍රාහ්මණ පිළි සඳහන් කරන්න ලැබුණා. ඉතින් ඒ බ්‍රාහ්මණ ආචාර්යරයා සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණ ආචාර්යයා තථාගතයන් වහන්සේ ඒ කියපු කාරණය පිළිගන්න යදුනා නමුත් තථාගතයන් වහන්සේ සරණ ගියේ නැහැ. එතුමාගේ තිබුණ මාන්නය නිසා අනිත් අයගෙන් ලැබෙන ඒ කීර්ති ප්‍රශංසා බෞභෝග දේවල් නොලැබී යයි කියන අදහස නිසා ඒ දහම අවබෝධ කරගන්න ඒ බමුණන්ට ලැබිච්ච බුදුන් සරණ යන්න බැරි වෙච්ච බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ බොහෝ මාන්නෙන් මත් වෙලා හිටපු බමුණෝ හිටියා. ඉතින් බමුණන්ට තථාගතයන් වහන්සේ වේදාකාරයෙන් ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඉතින් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කර බොහෝ අය තථාගතයන් වහන්සේව සරණ ගිය බව ධර්ම සාහිත්‍ය තුල පින්වත්නි සඳහන් කරලා තියෙනවා. ඉතින් අද දවසේත් මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන මේ සූත්‍ර දේශනාවත් මේ සූත්‍ර දේශනාවේ නම සඳහන් කරලා තියෙන්නේ ඒසුකාරී කියන සූත්‍රය. ඒසුකාරී කියන බමුණා තථාගතයන් වහන්සේ හමු වීමට ඇවිල්ලා අසන ප්‍රශ්න කිහිපයක් ගැනයි මේ සූත්‍ර දේශනාවෙත් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඒසුකාරී කියන බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේ ජේතවනාරාමේ වැඩ කරන සමයේදී බමුණ ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාගතුන් වහන්සේගෙන් අහනවා බමුණ මොකක්ද අහන්නේ? මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ කියන මේ කුල හතරේ සේවය කිරීම පිළිබඳවයි විමසන්නේ. පාරිචර්යාව පිළිබඳව විමසන්නේ. පාරිචර්යාව කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ අයට කරන සේවය. මේ පින්වත් අයට මේ සූත්‍ර දේශනාව කියවනකොට මුලින්ම සඳහන් වෙනවා මේ කාරණය. මේ පින්වත් අයට මේක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද්ද මේ බමුණා තථාගතයන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය මොකද්ද විමසා ගන්න සූදානම් වෙන්නේ? ඒ බමුණෝ සේවය කරා සමහර බමුණෝ පැනවීමක් කරනවා. පනවනවා බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්ට සේවය කරනවා ශස්ත්‍රියෝ බමුණන්ට සේවය කරනවා ඒ වගේම වෛශ්‍යෝ බමුණන්ට සේවය කරනවා සුද්ධියොත් බමුණන්ට සේවය කරනවා ඒ වගේම ශස්ත්‍රිය කියන පිරිසට සේවය කරනවා වෛශ්‍ය කියන පිරිසත් සුද්ධ කියන පිරිසත් ඒ වගේම වෛශ්‍ය කියන පිරිසට සේවය කරනවා සුද්ධ කියන පිරිස ඊළඟට වෛශ්‍ය කියන පිරිසට සුද්ධ කියන පිරිස සේවය කරා සුද්‍ර කියන ඒ කුලයට සේවය කරන්නේ සුද්‍රායම විතරයි. ඒක සුද්‍ර අය අනෙත් කුල තුනටම සේවය කරන්නට අවශ්‍යයි. ඒ වගේ මේ බමුණ අහන්නේ තථාගතයන් වහන්සේගෙන් මෙහෙම පැනවීමක් කරනවා. මේ සේවයකින් පාරිචර්යාව කරන්න ඕනේ කියලා. කියන සේවයක් කරන්න ඕනේ මේ බමුණන් උසස් කුලයන් වලට සේවය කළ යුතුයි කියලා මේ හතර ආකාරයේම කුල හතර පිළිබඳවම විමසනවා. ඉතින් තථාගතයන් වහන්සේ සඳහන් කරන් දෙන්නේ දේශනා කරේ මෙහෙම පැනවීම මේ ලෝකයා සම්මත කරගෙන දින්නේ මේ ලෝකයා පිළිගන්නවා දහනවා මේ පැනවීම පිළිගන්නවා පිළිගන්නවා දහනවා එතකොට මේ බමුණා පිළිතුරු දෙනවා මේ ලෝකයා මේක පිළිගන්නේ නැහැ කියලා ඉතින් එහෙම පිළිගන්නේ නැතිකමේ තථාගතයන් වහන්සේ මේ බමුණට සඳහන් කරනවා එහෙනම් බමුණ හරියට බොහෝ ධනයක් නැති සහල් නැලියකවත් ධනයක් නැති කෙනෙකුට බලෙන් මස් ටිකක් ලබලා දෙනවා ඒ මස් ටික මිල නියම කරනවා වගේ කාරණයක් නෙමේ කරන්නේ කියලා භාගතුන් වහන්සේ මේ බවුණට සඳහන් කරනවා බලයෙන් මේ ධනයක් නැති කෙනෙකුට මස් ගන්න මස් කන්න මිලදී ගන්න කියනවා වගේ වැඩක් කියලා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අනුමැතියක් නොමැතිවම මේ වගේ ඒ සේවය කිරීම පනවනවා කියලා. ඒතර මේ කාරණේ පින්වත්නි අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙනවා මේ මොකද්ද මේ කාරණේ කියලා. මොකද්ද මේ භාගතුන් වහන්සේ උපමාවක් හැටියට සඳහන් කරන්නට යෙදුනේ? මේ සාත්තු නොඑක ආකාරයේ ගැල් කණ්ඩායම් හිටියනේ කල මේ ගැල් කණ්ඩායම් වල ගැල් ධර්මයක් තිබෙන බවයි අර්ථකථාය සඳහන් කරලා තියෙන්නේ ඒ ගැල් කාන්තාර යනකොට ගවයෙක් මැරුණාට පස්සේ මේ සාත්තු නායකයා ඒ ගැල් කණ්ඩායමේ නායකයා මොකද්ද කරන්නේ මැරිච්ච ගවයාගේ මස්තික අනිත් සාත්තු වාහකයන්ට ලබලා දෙනවා ලබ් බලයෙන්ම ලබලා දෙනවා මුදල් තිබ්බත් එකයි නැතත් එකයි මස් කනවද නැද්ද කියලා විමසන්නේ නැහැ. ඒ මස් ලබලා දීලා ඒ ගවයා ලබාගත්තු මිල මිල නියම වෙනකන් ඒ හරියන කම්ම ඒ අයට මස් විකුණලා ඒ මුදල් ඒ නායකයා ලබා ගන්නවා. ඉතින් ඒ කාරණේ භාගතුන් වහන්සේ මෙතනින් සඳහන් කරලා තියෙන්නේ කියලා අර්ථකතාවත් එක්ක සංසඳලා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තේ ඒ වගේ කාරණයක් මේ මස් කිසිම ආකාරයේ ධනයක් නැති සහල් නැලියකවත් ධනයක් නැති කෙනෙකුට මේ මස් ලබලා දෙන්න මස් මිලදී ගන්න කියන වගේ වැඩක් කියලා. ඉතින් ඒ වගේ අනිත් අයගෙන් අනුමැතියක් නොමැතිව මේ වගේ ධර්මතාවයක් එකල බමුණ තුල පනවලා තිබුණා. බමුණන් ඒ ඒ කුලයන් වල සේවය කිරීම පිළිබඳව. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉන්න අනතුරුව මේ බමුණන්ට මේක සඳහන් කරලා තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ මම සේවය කිරීම පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා මම සියල්ලන්ටම සේවය කළ යුතුයි කියලා සඳහන් කරන්නේත් නැහැ කියලා. ඒ වගේම සියල්ලන් සඳහා සේවය නොකළ යුතුයි කියලා සඳහන් කරන්නේත් නැහැ කියලා. තථාගතයන් වහන්සේ මේ කාරණයෙන් සඳහන් කරන්නේ යම් කෙනෙකුට පාරිචර්යාව කරනවා නම් ඒ කියන්නේ සේවය කරනවා නම් ඒ කරන කෙනාට පවක් සිද්ධ වෙනවා නම් අයහපතක් සිද්ධ වෙනවා නම් ඒක මම කරන්න කියන්නේ නැහැ කියලා. ඒ වගේම පාරිචර්යාව කියන මේ සේවය කරනකොට යම්සි කෙනෙකුට පවක් සිද්ධ වෙන්නේ නැත්නම් පාපයක් සිද්ධ නොවෙනවා නම් යහපතක් සිද්ධ වෙනවා නම් ඒ සේවය කළ යුතුයි කියලායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ බමුණන්ට මේ කාරණේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ශාස්ත්‍රීය කියන කුලයක කෙනෙක්ගෙන් ආවොත් නිවැරදි විදිහට කියනවා නම් ਉਹ කොහොමද ප්‍රකාශ කරන්නේ? ਉਹ කෙසේද ප්‍රකාශ කරන්නේ? ඔහුගෙන් ඇහුවත් කියන්නේ මම මට සේවය කිරීමේදී මම සේවය කරනකොට මට මේ කරන දේෙන් ඒ පාරිචර්යාවෙන් අයහපතක් සිදු වෙනවා නම් මම ඒ සේවය කිරීම කැමති නැහැ. ඒක පිළිගන්නේ නැහැ. අයහපතක් සිදු වෙනවා නම් යහපතක් සිදු වෙනවා නම් ඒක මම ඒ සේවය කරනවා. පවක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සේවාව කරනවා. ඉතින් ශාස්ත්‍රියත් නිවැරදි විදිහට විමසනවා නම් එහෙමයි කියන්න ඕනේ කියලායි භාගතුන් වහන්සේ වසන්නේ. ඊළඟට වෛශ්‍යයෙක්ගෙන් අහනවා නම්, සුත්‍රයෙක්ගෙන් අහනවා නම්, ඒ අයත් නිවැරදි විදිහට කියනවා නම් කොහොමද කියන්න ඕනේ? මම පාරිචර්යාව කරනකොට ඒ කෙනා ඒ කර කිරීම තුලින් මට අයහපතක් සිදු වෙනවා නම් පාපයක් සිදු වෙනවා නම් ඒක මම කරන්නේ නැහැ. ඒ වගේම සේවාව කිරීමෙන් මට යහපතක් සිදු වෙනවා නම් ඒ යහපතක් සිදු වෙනවා නම් පාපයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සේවය කරනවා කියලා නිවැරදි විදිහට කියනවා නම් එහෙමයි කියන්න ඕනේ කියලායි භාගතුන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට මේ බමුණන්ට සඳහන් කරන්න දෙදුනේ ඒ අහපු ප්‍රශ්නයට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බමුණන් සඳහා කුමක්ද භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මම උසස් කුලය කුලවන්ත භාවයෙන් උසස් බව උතුම් යයි සඳහන් කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ කුලයේ උසස් භාවයෙන් ඒ කෙනා උතුම් යයි සලකන්නේ නැහැ. ඒ වගේම උදාහාර වර්ණ ඇති භාවය උතුම් යයි සලකන්නේත් නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ උසස් භෝග ඇති භාවය උතුම් යයි සලකන්නේ නැහැ කියලා. කුලය උසස් නම් ඒක වර්ණය උසස් නම් ඒ වගේම භෝග සම්පත්තියෙන් උසස් නම් උසස්යයි සලකන්නේ නැහැ කියලා. භාගතුන් වහන්සේ කෙසේද උසස්යයි සලකන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ උසස් කුලයක ඉන්න කෙනෙක්. භාගතුන් වහන්සේ දේශනා කරා උච්චා කුලීනෝපි බ්‍රාහ්මණ ඉදේ කච්චේ පානාතිපාතේ හෝති. ඒ උසස් කුලයක ඉන්න කෙනෙක් උනත් ප්‍රාණඝාතය කරනවා නම් ඊළඟට අදින්නාදාය හෝති හොරකම් කරනවා නම් කාමේසු මිච්ඡාචාරී හෝති කාමයේ වර්ධව හැසිරෙනවා නම් මුසාවාදී හෝති මුසාවාදය සිද්ධ කරනවා නම් ඊළඟට පිසුනා වාචේ පරුසා වාචේ සම්පප්පලාපේ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන මේ දස අකුසල කර්මයේ නිරත වෙනවා නම් ඒ උසස් කුලයක හිටියත් ඒ කෙනා උසස්සේ සම්මත කරන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඇයි දස අකුසලයේ නිරත වෙන නිසා. එයා උසස් කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඒ උසස් කුලයේ කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් හොරකමින් වැළකීලා කාමමිත්‍යාවෙන් වැළකීලා කිසුනා වාද පරුසා වාචා ආදීන් වැළකීලා දස කුසලයේ හැසිරෙනවා නම් ඒ කෙනා ලාමකයයි සලකන්නේත් නැහැ කියනවා. භාගතුන් වහන්සේ පහත්යේ සම්මත කරන්නේත් නැහැ කියනවා. ඇයි ඒකට හේතුව ඔහු දස කුසලයේ නිරත වෙන නිසා දස කුසලයේ නිරත වෙන නිසා ඉතින් භාගතුන් වහන්සේ මෙසේ සඳහන් කරන්නට යෙදෙනවා ඊළඟට මේ බමුණට සඳහන් කරනවා උදාහර වර්ණ ඇති භාවය උදාහර වර්ණ ඇති තුන්යයි සලකන්නේ නැහැ ඇයි සලකන්නේ නැත්තේ ඒ කෙනා උදාහර වර්ණ ඇති භාවය කෙනෙක් දස අකුසලයේ නිරත වෙනවා නම් ප්‍රාණඝාතය, හොරකම, කාමීච්ඡාචාරය, මුසාවාද, පිරිසාවාච ආදීන් දැඩි ලෝභයෙන් එයාගේම ව්‍යාපාද සිත් වලින් මිත්‍යා දෘෂ්ටිවකව වාසය කරනවා නම් ඒ කෙනා උසස් වෙන්න බෑ. වර්ණයෙන් උසස් වෙන්න බෑ. උතුම් වෙන්නේ නෑ. ඉතින් ඒ උදාහර වර්ණ ඇතිභාවය පහත් වේ සලකන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අර දස අකුසලයේ හැසිරෙනවා දස කුසලයේ හැසිරෙනවා නම් දස කුසලයේ ඒ කෙනා සමාදන් වෙලා ඉන්නවනම් ඒ ඒ කෙනා ලාමකයයි පහත්යයි පාපී කෙනෙක් යයි සලකන්නේත් නැහැ කියනවා ඊළඟට මහත් වූ භෝගයක් උදාාර භෝග සම්පත්තියක් තිබුණා කියලා ඒ කෙනා උසස් වෙන්නේ නැහැ කියනවා භාගතුන් වහන්සේ ඇයි ඒ උසස් වෙන්නේ නැත්තේ දස අකුසලයේ හැසිරෙනවා නම් දස අකුසලයේ යෙදෙනවා නම් ඒ කෙනා උසස් වෙන්නේ නැහැ. ඊළඟට දස කුසලයේ හැසිරෙනවා නම් ඒ භෝග සම්පත් තිබුණාට දස කුසලයේ හැසිරෙනවා නම් ඒ කෙනා පහත්යේ සම්මත කරන්නේත් නැහැ කියලා භාගතුන් වහන්සේ මේ බමුණාට නිවැරදි විදියට ධර්මය දේශනා කරනවා. බලන්න පින්නාද මේ බමුණාගේ මතයට ඒ අවශ්‍ය කරන පිළිතුර බොහොම අපූර්වවට තථාගතයන් වහන්සේ මේ බමුණාට සඳහන් කරනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරේ ඒකයි මේ කුලවත් භාවයේ උසස් කියලා. මේ කුලවන්ත භාවයේ උසස් කියලා ඉසේ සලකන්නේ නැත්තේ මේ දස අකුසලයේ හැසිරෙන නිසා. කුලයේ දස කුසලයේ හැසිරෙනවනම් ඒකේ නා බොහොම උතුම් කෙනෙක්. ඉතින් භාගතුන් වහන්සේ මේ කාරණය බමුණට පැහැදිලි කරනවා. භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ භාගතුන් දේශනා කරනවා හැම පාරිචර්යාවක්ම කළ යුතුයි කියලා කියන්නේ නැත්තේ ඒක හේතු හේතුව ඒකයි එහෙනම් හැම පාරිචර්යාවක්ම කියන්නේ සේවය නොකළ යුතුයි කියලා කියන්නේ නැත්තේ කාරණේ ඒකයි ඒ කාරණේකට හේතුව ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමෙකුට පාරිචර්යාව කරනවා නම් යමෙකුට සේවයක් කරනවා නම් තථාගතයන් වහන්සේ බමුණාට සඳහන් කරනවා ඒ සේවය කිරීමේදී සද්දා සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන් වර්ධනය වෙනවා නම් ඒ සේවය කරන්න, ඒ පරිචර්යාව සිදු කළ යුතුයි කියලයි තථාගතයන් වහන්සේ අනුශාසනා කළේ බමුණට. ඒතර බලන්න පින්වත්නි තථාගතයන් වහන්සේගේ අනුශාසනාවෙන් යම් කෙනෙකුට මේ විදිහේ සේවයක් කරනකොට අප තුළ සද්ධාව සීල සුසතියාග ප්‍රඥා ආදී ගුණ ධර්මයන් වැඩි වෙන්නේ නැත්නම් ඒ සේවය නොකළ යුතුයි. එනිසා අර බමුණට පැහැදිලි කරනවා සද්දා සීල සුත තියාග ප්‍රඥා කියන ගුණධර්මයන් වර්ධනය වෙනවා නම් ඒ සේවයේ පාරිචර්යාව කළ යුතුයි කියලයි භාගතුන් වහන්සේ මේ බමුණා සඳහා සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන මේ සීක බල මේ සද්ධාව ඇති කර ගන්නවා නම් තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචන සම්පන්නයි කියන විදිහට අවබෝධය ඇති කර ගන්නවා නම් සද්ධාව ඇති කරන තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අදහනවා නම් අන්න ඒක පින්නන්නේ සද්ධාව. ධර්මය පිළිගන්නවා නම් ධර්ම රත්නය පිළිගන්නවා නම් ඒක ධර්ම රත්නය පිළිබඳ පිළිබඳ තියෙන පැහැදීමන ඒක සද්ධාව. ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි අවබෝධයෙන් සරණ යනවා නම් අවබෝධයෙන් ඒ සද්ධා වැඩි කර ගන්නවා නම් මේ තෙරුවන් කෙරෙහිම පැහැදීම ඇති කර ගන්න එක සද්ධාව පින්නවත්නේ. ඊළඟ සීලය ආරක්ෂා කර ගන්නව නම් තථාගතයන් වහන්සේ ඒ දස අකුසල් සහ දස කුසල් වලින් සඳහන් කරලා තියෙන විදිහට ඒ කුසලයේ හික්මෙනවා නම් දස කුසලයේ හික්මෙනවා නම් මේ විදිහට පින්නාද සීලය තුලින් හික්මවා ගන්නවා නම් භාගතුන් වහන්සේ බලාපොරොත්තු වෙන පින්නාද මේ සීලය කියන කාරණය ඊළඟ සද්දා සීල සුතය කියන්නේ බෞද්ධ භාවය බෞද්ධ භාවය කියන්නේ පින්නාද ධර්මයේ තියෙන කාරණාවන් හොඳට බෞද්ධ භාවය දැනගන්න ඕන ඒ කාරණේ. හොඳට දහම් දැනුම වැඩි කරගන්න ඕන. ඒකත් පින්වන්දි ගුණයක් ඇති වෙන්න හේතුවක් කියනවා. ඒතකොට යම් කෙනෙකුට සේවයක් කරනකොට මේ ගුණධර්ම වර්ධනය වෙන්න ඕනේ. ඒ වගේම ත්‍යාගවත් භාවය. ඒ කියන්නේ යමක් දෙන්න ඕනේ අනෙක් කෙනෙකුට නැති කෙනාට යම් කියන දීලා පරිත්‍යාගී භාවය වැඩි කරගන්න ඕනේ කියන කාරණේ පින්නන්නේ. ත්‍යාගවන්තභාවය යමක් අතහැරීමේට පුළුවන්කම ඒ වගේම ප්‍රඥාව කියන කාරණ මේ ප්‍රඥාව කියන මේ විදර්ශනා අවබෝධය මේ ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ තිලක්ෂණ නිවැරදි විදිහට වටහා ගන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ පංච පාදානස්කන්ධය තුල අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය වැටහෙන විදියට නුවණ තියෙනවා නායක ප්‍රඥාව පින්නාට මේ ಗುಣධර්මය ඇතිවෙනවා නම් අන්න ඒ සේවාව කරන්න ඕනේ කියලායි භාගතුන් වහන්සේ මේ බමුණට පැහැදිලි කරන් දෙදෙන්නේ දේශනා කරන් දෙදෙන්නේ ඉතින් බමුණ මේ කියවායින් පසුව තව ප්‍රශ්නයක් විමසනවා භාගතුන් වහන්සේගෙන් විමසනවා ඊළඟ ප්‍රශ්නය මේ බමුණ විමසන්නේ එවං උත්තෝ පාසුකාරි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච බ්‍රාහ්මනා බෝ ගෝතම චත්තාරි ධනානි පංචපෙන්ති බ්‍රාහ්මනන්ත සද්ධානං පඤ්ඤපෙත්ති කත්‍යස්ස සද්ධානං පඤ්ඤපෙත්ති වේසස්ස සද්ධානං පඤ්ඤපෙත්ති සුදස්ස සද්ධානං පඤ්ඤපෙත්ති භාගතුන් වහන්සේ විමසනවා මේ බ්‍රාහ්මණයෝ ධන හතරක් පණවනවා දැනවීමක් කරනවා ධන හතරක් මොකද්ද ධන බ්‍රාහ්මණයන්ට තියෙන ධනෙ මොකද්ද බ්‍රාහ්මණයන්ට පිඩුසිගායෑම ඒ ආහාර පිණිස සිඟමනේ යෙදීම තමයි ඒ ධනය හැටියට ඒ ධනය ඉක්මවා යනවා නම් ඒ ධනය ඒ විදිහට කටයුතු කරන්නේ නැතුව ඒ බ්‍රාහ්මණයන් ශාස්ත්‍රයන් ආදී සිදු කරන දේ කරනවා නම් ඒක ඉක්මවා යෑමක් කියලයි මේ බමුණ සඳහන් කරන්නේ හරියට ඒ තමන්ගේ ඒ වර්ණය තුල ඒ කටයුතු කිරීම අතහැරලා වැරදි දෙයක් කිරීමක් කියලා. ඒ කියන්නේ සඳහන් කරනවා හරියට මේ සොරකම කරන කෙනෙක් යම්සි කෙනෙක් භාණ්ඩයේ ධනය ආරක්ෂාවට යොදලා තියෙන කෙනෙක් ඒ ධනය ආරක්ෂා කරන් යොදලා හිටපු කෙනාම ඒක හොරකම් කළා වගේ වැඩක් කියලා. ඒ Tamante යෙදලා තියෙන ඒ කාර්යය කරන්නේ නැතුව වෙන කාර්යයක නිරත වුණොත් වෙන කාර්යයක නිරත වුණොත් ඒක හරියට ඒ වගේ දෙයක් කියලයි මේ බමුණ සඳහන් කරන්න දෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ බමුණ ශස්ත්‍රීය කියන ඒ වර්ණයට අයිති ධනය මොකක්ද? ඒකට අයිති ධනය තමයි ශස්ත්‍රීය කරන්නේ ඒ පාලනය කිරීම ඒ දුනු සහ හි ආදිය තමයි ඒ අයට බාරව තියෙන්නේ. ඉතින් ඒ ඒ ඒ කටයුතු කරන්නේ නැතුව වෙන කටයුතුක් කරනවා කියන්නේ හරියට අර ආරක්ෂාවට තිබ්බ ඒ බඩු ටික හරියට ඒ කෙනාම හොරා ගන්නවා වගේ වැඩක් කියලා. ඊළඟට වෛශ්‍ය කියන ඒ කුලයට අයිති වෙලා තිබ්බ ධනිය තමයි ගවපාලනය සහ වෙළඳාම කියන කාරණය. මේ විදිහට බමුණ සඳහන් කරන්නේ. ඉතින් මේ කාරණේ කරන්නේ නැතුව වෙන කටයුතු කරනවා නම් ඒක හරියට අර බාරව බඳු බාරවම තිබ්බු කෙනා ආරක්ෂාවට තබපු කෙනාම හොරකම් කිරීමක් වගේ කියලයි මේ බමුණ සඳහන් කරන්න දෙන්නේ. සුද්ධයා කියන කෙනාට බාරව තිබුණේ පින්වත්නි කුමක්ද මේ කද සහ බදු අදින නොඑක ආකාරයේ අපවිත්‍ර දේවල් පහත්ය සම්මත දේවල් අදින කද වගේම දෑකැත්ත කියන දෙකොළ ආදී කැපීම සඳහා යොදා ගන්න ඒ දේවල්. ඒ කටයුතු කරන්නේ නැතුව වෙන දෙයක් කරා කියන්නේ හරියට අර ධනය ආරක්ෂා කරගන්න තිබ්බ කෙනා තිබුණ කෙනා මේ ධනය හොරකම් කරගත්තා වගේ කියලයි මේ බවුණ සඳහන් කරන්න යෙදුනේ. ඉතින් බමුණා සඳහන් කරනවා තථාගතයන් වහන්සේට මේ බමුණෝ විසින් මෙහෙම සම්මතයක් කරලා තියෙනවා ධන හතරක් නියම කරලා තියෙනවා. ඉතින් මේක ගැන තථාගතයන් වහන්සේ කුමක්ද සඳහන් කරන්නේ දේශනා කරන්නේ කියලයි මේ බමුණ භාගතුන් වහන්සේ විමසන්නේ. භාගතුන් වහන්සේ ඒ ප්‍රශ්නෙටත් උත්තර දෙනවා අර විදියට මේක ලෝකයා සම්මත කරනවද? මේක ලෝකයා පිළිගන්නවද කියලා. ඊට පස්සේ බමුණා සඳහන් කරනවා තථාගතයන් වහන්සේට මේක පිළිගන්නේ මේ ලෝකයා සඳහන් කරන කාරණයක් නෙවෙයි කියලා. ඉතින් භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරන අර වගේම ඒ කිසිම ආකාරයේ සහල් නැලියක ධනයක්වත් නැති කෙනෙකුට මස් ආදිය මිලදී ගන්න මස් ආදිය අනුභව කරන්න කියන වගේ කාරණයක් නේද බලහත්කාරයෙන්ම ඒ සිදු කරන කාරණයක් වගේ නේද අන් අයගේ ඒ අනුදැනීමක් නැතුව පැනවීමක් නේද කියලායි භාගතුන් වහන්සේ මේ කාරණය සඳහන් කරන් දෙන්නේ මේ බමුණ සඳහා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මේ ධනය මොකද්ද? ආර්ය වූ ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්මයයි ධනය වෙන්නේ කියලා. ඒතර අපි හැම දිනකටම පින්නාත් මේ තථාගතයන් වහන්සේ දේශනා කරගෙන තියෙන අපිට පින්නන්ති සද්ධාව ආදී ඉන්ද්‍රියන් වර්ධනය කරගන්න ඕන සද්ධා ශීල සුතු ත්‍යාග ප්‍රඥා ආදී වර්ධනය කරගන්න ඕන ඒක ඉතින් නව ලෝකෝත්තර මේ සී ධර්මය අවබෝධ කරගන්න ඕන ඒකයි අපිට තියෙන ධනය පින්නන්නේ සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පයන් ධනං ආදි වශයෙන් දහම් තුල සඳහන් කරලා තියෙනවානේ. ඉතින් ඒකයි ධනවත් භාවය ආරේ විනී සඳහන් කරන්නේ ඒකයි නිවැරදි ධනවත්භාවය. ඒ නිසා අපි ශ්‍රද්ධාව කියන ධනය ඇති කරගන්න පින්වත්නි පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මේ ධර්මයේ සඳහන් වෙන කාරණාවන් හොඳට දැනගන්න ඕන නම් විමසා ගන්නවා නම් මේ ධර්මයේ තුල හික්මවා ගන්නවා නම් හිත අපිට පුළුවන්කමක් තියෙනවා පින්වත්නි සද්ධාව ඇති කරගෙන තථාගතයන් වහන්සේ ගුණ දැනගෙන පහදෙනවා බුද්ධානුස්සතියක් හැටියට ඒ දේ කරගන්න පුළුවන්කමක් තියෙනවා භාවනාවක් හැටියට. තථාගතයන් වහන්සේ ගුණයන් පිළිබඳව විමසන්න විමසන්න ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණ දියුණු කරගන්න දියුණු කරගන්නත් අපි තුල පින්නාවේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ සීලය තුල ඒ ඒ කෙනා සීලය ආරක්ෂා කරන කෙනා ඒ ආනිසංසය ලබනකොට මොනවාද ආනිසංස ලැබෙන්නේ පින්වත් මේ ජීවිතයේ විපිරිස ස්වභාවය නැති වෙනවා. සංසුම් මනසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. නොසන්සුන් භාවයෙන් අඩු වෙන්න පුළුවන්කමක් තියෙනවා. සීලය ආරක්ෂා කරගන්න ඕන. මේ සීලය ආරක්ෂා කිරීම මරණාසන්න මොහොතේ පින්වත්නි හිතෙන් හිත චෝදනා කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරන අත්හානුවාද බය ඇති කරගන්න කියලා. තමන් හිත තමන්ට චෝදනා කරයි කියන බය ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට උපකාර වෙනවා මේ සීලය. මරණාසන්න මොහොතේ හිතෙන් යන චෝදනාවෙන් නිදහස් වෙන්න සීලය අවශ්‍ය නම් මෙච්චර කාලයක් සීලය ආරක්ෂා කරගත්තනේ කියන සතුට තියනවා පින්වත් මේ. ආන් එක ධනයක්. ඒක ධනයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ නව ලෝකෝත්තර මේ ධර්මය භාගතුන් වහන්සේ දේශනා කරේ ඒකයි. ඒ වගේම ඒ සීලය තුළ හික්මවාගත්තු හිත තුළින් එකඟභාවය ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා සමාධිගත මට්ටමකට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා චිත්ත සමාධිය ඇති කරගත්තොත් මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන තිලක්ෂණය වැටෙන ආකාරයට හිත පුරුදු කරන්න පුළුවන්කමක් තියෙනවා ඒ පුළුවන්කමක් තියෙන පින්නාතේ අර සංසුම්භාවයට පත් කරගත්තු හිත තුළ සමාධිගත මට්ටමකට පත් කරගත්තු හිත තුළ මේ ලෝකයට මුලා වෙන්නේ නැතුව රැවටෙන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය වැටෙන විදිහට හිත පුරුදු කරන්න පුළුවන්කමක් තියෙනවා අර සමාධිගත හිත තුලින් පින්නත් මේ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරේ නිවැරදි ධනෙ වෙන්නේ මොකද්ද මේ ලෝකෝත්තර ධර්මය මේ ආර්ය වූ ලෝකෝත්තර ධර්මයයි අපට එකම ධර්ම ධනෙ පින්නන්නේ ඉතින් බාගතුන් දේශනා කරනවා ඊළඟට ඉපදුන කුලය අනුව ඒ ඒ කෙනා ඉපදුණු කුලය අනුව ඒ ඒ සම්මතයට යනවා. ඉතින් බමුණට සඳහන් කරන්නේ මේ බ්‍රාහ්මණ කුලේ ඉපදුනාට පස්සේ ඒ ඉපදෙච්ච කුලයට අනුව ඒ කෙනා බ්‍රාහ්මණයෙක්. ඊළඟට වය ශාස්ත්‍රීය කියන කුලයේ ඉපදුනොත් ඒ කෙනා ශාස්ත්‍රීය සම්මතයි. ඊළඟට ශුද්‍ර කුලයේ ඉපදුනොත් වෛශ්‍ය කුලයේ ඉපදුනොත් ඒ කෙනා ඒ කුලයේ ගණයට යනවා කියලා. භාගතුන් වහන්සේ උපමාවක් සඳහන් කරනවා. මේ බමුණට සඳහන් කරනවා මොකක්ද උපමාව? යම්සි කෙනෙක් ගිනි නිපදවනවා. ගිනි කොහොමද? දර ආදී එකතු කරලා ඒ ඒ ගිනි නිපදවනවා ඊළඟට පතුරු වලින් ගින්නක් නිපදවනවා ඊළඟට තන වලින් තන කොළ වලින් ගින්නක් නිපදවනවා ඊළඟට ගොම වලින් ගිනි නිපදවනවා එතකොට අර පතුරු වලින් දර වලින් තනකොළ වලින් ගොම වලින් ඒ ගිනි නිපදවනකොට ඒ ගින්න ස්වභාවයට යනවා. ඒ කියන්නේ මේ ගින්න තන වලින් ඇතිවෙච්ච තනකොළ වලින් ඇතිවෙච්ච ගින්න. මේ ගින්න ගොම නිසා හටගත් ගොම ගින්න. ආන් ඒ වගේ භාගතුන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරන්නේ ඒ ඒ කුලයේ පින්නත් මේ ඒ කුලයට සංඛ්‍යාවට යනවා. ඒ කියන්නේ බ්‍රාහ්මණ කුලයේ ඉපදුනොත්, වෛශ්‍ය කුලයේ ඉපදුනොත්, ශාස්ත්‍රීය කුලයේ ඉපදුනොත්, ශුද්‍ර කුලයේ ඉපදුනොත් ඒ කුලයේ සංඛ්‍යාවට යන බවයි භාගතුන් වහන්සේ මේ උපමාවෙන් සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් භාගතුන් වහන්සේ ඊළඟට මේ බමුණට සඳහන් කරනවා මේ ආර්ය වූ ලෝකෝත්තර ධර්මයයි පුරුෂයාගේ ධනෙ හැටියට. ඉතින් මේ කුලයන් ගැන සඳහන් කරලා ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණ කුලයේ ඉන්න කෙනෙක් වෛශ්‍ය කුලයේ ශාස්ත්‍රීය කුලයේ, ශුද්‍ර කුලයේ මේ කුල හතරෙම කෙනෙක්. භාගතුනා ඊළඟට දේශනා කරන්නේ මේ බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් ඇවිල්ලා මේ බුද්ධ ශාසනය පැවිද්ද ලබා ගන්නවා. පැවිද්ද ලබාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීලා හොරකමෙන් කාමීත්‍යාචාරයෙන් මුසාවාදයෙන් පිසුනා වාචා පරුසා වාචා ආදී වශයෙන් මේ දස අකුසලයෙන් වෙන් වෙලා ඒ කුසල ධර්මයේ වඩනවා. ඒ කුසල ධර්මය පුරුදු කරනවා කුසල ධර්මය භාවිතා කරනවා එතකොට ඔහු මාර්ග කුසලයට හේතු කෙනෙක් වෙනවා කවුද බ්‍රාහ්මණ කුලයෙන් ඇවිදලා පැවිදිච්ච කෙනෙක් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගත්තු කෙනෙකුට ඊළඟට බුද්ධ ශාසනය තුල පැවිද්ද ලබා ගන්නවා ශාස්ත්‍රීය කුලයෙන් ඇවිල්ලා ඒකෙනත් ප්‍රාණඝාතයෙන් හොරකමෙන් කාමීත්‍යාචාරයෙන් වැරකිලා මේ දස කුසලයේ තුල හික්මවා ගන්නවා නම් මාර්ග කුසලයේ සම්පූර්ණ කර ගන්නවා නම් ඒ කෙනාටත් පුළුවන්කමක් තියෙනවා කියලායි මේ ධර්ම අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට වෛශ්‍ය කියන කුලයේ කෙනෙක් ආවත් දැන් සුද්ධ සම්මත ඒ පහත් කුලයේ කෙනෙක් ආවත් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙන බවයි මේ බමුණට පැහැදිලි කරන තථාගතයන් වහන්සේ බලන්න පින්වත්නි මේ පින්වත් අය අහලා ඇති පහාරාද සූත්‍ර දේශනාව තුළින් පහාරාද අසුරයට දේශනා කරානේ සඳහන් කරන්න යෙදුණානේ පංච ගංගාවනනි ගලාගෙන යන වතුර මුහුදට එක් වෙනවා වගේ නොඑක් කුල වලින් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛද්‍ය සුද්ධාදී නොඑක් කුල වලින් ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නවා ඉතින් මේ පැවිද්ද ලබා ගත්තට පස්සේ අර කුලේ අතුරුදහන් වෙලා ශ්‍රමණ සාක්‍යපුත්ත කියන ඒ සමන බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝයි ගණයට යනවා. ඒ වගේ එකම ගණයට යනවා පින්නන්නේ. බ්‍රාහ්මණ කුලයෙන් ආවත් වෛශ්‍ය ශාස්ත්‍රීය කුලයෙන් ආවත් සුද්ධ කුලයේ කෙනෙක් පැවිදුණත් මේ පින්නත් අය මතකයෙන් සුනීතාදී ඒ කසල අදින ඒ වගේ පහත් සම්මත කුලයක ඉපදෙච්ච ඒ වගේ කෙනෙකුන් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන දෙව් බඹුන් පවා වන්දනා ලබන්න සුදුසු වෙන විදිහට ඒ පත්කමපත් උනා යතුමෝපත් උනා. ඉතින් ඒ වගේ පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරන්න දෙදෙනවා මේ මොන කුලෙන් ආවත් ඒ තථාගතයන් වහන්සේගේ පැවිද්ද තුල ඒ කුසලයේ සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් තියෙන බවයි මේ බමුණට සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට තථාගතයන් වහන්සේ තවත් කාරණයක් සඳහන් කරනවා මෛත්‍රී සහගත ස්වභාවය මේ බ්‍රාහ්මණයන්ට විතරමද ආයේ මේ ප්‍රදේශයේ මෛත්‍රී භාවය පැතිරවීම බමුණන්ට විතරමද වෛශ්‍යයන්ට ශාස්ත්‍රයන් විතරමද කියලා භාවිතුනා දේශනා කරනවා ඊළඟට මේ බමුණ සඳහන් කරනවා නෑ බ්‍රාහ්මණ හෝ වේවා වෛශ්‍යයෝ වේවා ශාස්ත්‍රීයෝ සුද්‍ර මේ හැම කෙනෙකුටම මෛත්‍රී කරන්න පුළුවන්කමක් තියෙනවා. මෛත්‍රී ධානයෙත් උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බමුණා මේක පිළිගන්නවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නහන මේ වැලක් ඒ කියන්නේ නෑමට සඳහා යොදා ගන්නා කුරුඳු වැල කියන ඒ යම්සි දෙයක් ඒක සකස් කරගන්න විදිය සඳහන් කරලා තියෙනවා මේ කුරුඳු වැල අරගෙන නාන්න යනවා නදියට ගිහිල්ලා නාන්න අරගෙන ගිහිල්ලා ඒකෙන් කුණු අතුල්ලලා ඒ කුණු දූවිලි ඉවත් කරලා පිරිසුදු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ බ්‍රාහ්මණයන්ට විතරද කියලා. මේ කුරුඳු වැල කියලා පින්නන් සඳහන් කරලා තියෙන්නේ කුරු කුරුවින්ද කියන පාෂාණය කුඩු කරලා ලාකඩත් එක්ක මිශ්‍ර කරලා ඒ ඒ බෝල වගේ සකස් කරලා ඇඟ ඉලීමට යොදාගත්තු යම්සි උපකරණයක්. මේකට තමයි කුරුඳු වැල. ඉන්නේ කුරුඳු වැල අරගෙන නහන තොටට ගිහිලා නානකොට ඒ කුණු රජස්සාදිය ඉවත් කරලා පිරිසුදු වෙන්න පුළුවන්කමක් තියෙන බ්‍රාහ්මණයන්ට විතරද කියලා. ඊට පස්සේ සඳහන් කරනවා මේ බමුණා එහෙම නැහැ. බ්‍රාහ්මණයෙකුට ඒවා ශාස්ත්‍රීය වෛද්‍ය සුද්ධ හැම දිනාටම පුළුවන්කමක් තියෙනවා මේ කුණු ඉවත් කරගන්න. කුණු අතුල්ලන්න අර කුරුඳු වැල් අරගෙන. ඉතින් ඒ වගේ භාගතුන් දේශනා කරන මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛද්‍ය මේ කුල හතරේම අය මේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන ඒ අයට මේ ධහම අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙන බවයි තථාගතයන් වහන්සේ මේ බමුණට සඳහන් කරන්න දෙදුනේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශස්ත්‍රීය කියන කුලයේ කෙනෙක් පුරුෂයෝ 100ක් ගෙනනවා. මේ රජුරෝ පුරුෂයෝ එක එක කුල වලින් පුරුෂයෝ 100ක් ගෙනනවා. ඉතින් මේ පුරුෂෝ 100ක් ගෙනලා ඒ බ්‍රාහ්මණ ශස්ත්‍රය ආදී උසස් කුල වලින් අරගෙන ඒ කෙනෙකුට සඳහන් කරනවා සල් සහ හොර සඳුන් පදුම කියන මේ උසස් ධනයේ සම්මත ඒ සාක ඒ කඳකින් ගිනි නිපදවන්න ඒ පතුරු වලින් ගින නිපදවන්න කියලා සඳහන් කරනවා ඒ වගේම පහත්යයි සම්මත කුල වලින් සඩොල් වැඩි වේන රතකාර පුක්කුසාදී ඒ පහත්යයි සම්මත කුල තියෙනවානේ. ඒ අඩු කුල වලින් අරගෙන තියෙන ඒ පුරුෂයන්ට සඳහන් කරනවා ගිනි නිපදවන්න කියලා. බොහෝම බොහෝම අපද්‍රව්‍ය සකස් වෙලා තියෙන බල්ලන්ට ආදි සත්තුන්ට ආහාර කරගන්න තියෙන ඒ වගේ ලී නොඑක විදිහේ සකස් කරගෙන තියෙන පහත් දේවල් වලට ගන්න බොහොම පහත්යයි සම්මත තියෙනවා දැව. ඒ දේවල්ෙන් සකස් කරගෙන තියෙන ඒ දඬු වලින් ගිනි නිපදවන්න කියලා සඳහන් කරත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අර උසස්යයි සම්මත ඒ දෙයකින් ගින්න නිපදවත් පහත්යයි සම්මත ඒ දැව වලින් ගින නිපදෙව්වත් ඒ ගින්නේ වෙනසක් තියනවාද කියලායි බමුණාගෙන් විමසන්නේ. ඉතින් බමුණ සඳහන් කරනවා තථාගතයන් වහන්සේට මේ කුමන ආකාරයේ ඒ දැව වලින් නිපදුවත් ඒ එළියේ ඒ වර්ණයේ කිසිදු වෙනසක් ඇත්තේ නැහැ කියලා. ඒ වගේ පින්වත් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බමුණට මේ මොන කුලයක කෙනෙක් මොන කුලයක කෙනෙක් මේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන ඒ හැම දිනාටම පින්වත් මේ චතුරාර්ය සත්‍ය ධහම අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකේ වෙනසක් වෙනස්භාවයක් ඇත්තේ නැහැ කියලයි තථාගතයන් වහන්සේ මේ බමුණට වැඩි දුරටත් සඳහන් කරන්න යෙදුනේ. ඉතින් මේ විදිහේ නොඑක් විදිහේ උපමා භාවිතයෙන් තථාගතයන් වහන්සේ ඒ ඒසකාරු ඒසිකාරී ඒසුකාරී කියන බ්‍රාහ්මණයට බමුණට ධර්මය දේශනා කරන්න යෙදුනා. ඉතින් ධර්මය දේශනා කරාට පස්සේ තථාගතයන් වහන්සේ සරණ යනවා තථාගතයන් වහන්සේ සඳහන් කරනවා වැහිලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වනවා වගේ ඒ වගේම අන්ධකාරයේ හිටපු කෙනෙකුට රූප දකිත්වා කියලා තෙල් පහනක් දැල්ුවා වගේ ඒ වගේම මම් මුලා වෙච්ච කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වනවා වගේ කියලා මෙහෙම සතුටින් මේ ධර්ම අවබෝධ කරගන්නවා තථාගතයන් වහන්සේව සරණ කරගන්නවා ඉතින් මේ බමුණත් පින්වත්නි අතීතයේ හිටපු ඒ බමුණා මේ බුද්ධ ශාසනයේ ඒ උතුම් වූ සැනසීම ලබා ගත්තා. ඒ නිසා මේ ධහම තුලින් අපිටත් පුළුවන්කමක් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුලින් ධර්මයේ තියෙන ಗುಣ වර්ධනය කර ගැනීම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණයන් වර්ධනය කරගන්නෙම දස කුසලයේ සමාදන් වීම තුලින් මේ ජීවිතයේ සැනසීම ලබන්න පරලොවත් පින්නාගේ සැනසෙන්න පුළුවන්කමක් තියෙනවා යම්සි කෙනෙකුට උමනාවක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ධහම අවබෝධ කරගන්න ඒකටත් පින්නන්න පුළුවන්කමක් තියෙනවා නම ලෝකෝත්තර ධර්මයේ තුලින් හිත පෝෂණය කරගන්න පුළුවන්කමක් තියෙනවා මාර්ග හිත් ඵල හිත් දක්වාම හිත වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ ගුණයන් ගැන සඳහන් මේ අනුත්තර පුරුෂ ධම්ම සාරිදී ගුණය පිළිබඳව දැනගන්න පුළුවන් සූත්‍ර දේශනාව අද දවසේ පින්වත්නි ශ්‍රවණය කරගන්න ලැබුණේ. ඉතින් මේ දේශනාව තුළින් ලැබුණා වූ ආනිසංසයන් හේතුවක් වෙලා මේ පින්නතුන් හැම දිනකටම තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ යුතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හිතපත් කරගන්න මේ පුණ්ණානිසංසයන් හේතුවක් වේවා පිහිට පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති